හොඳයි එහෙමනම් අද ධර්ම සාකච්ඡාව අපි මේ පමණකින් නිමවටපත් කරමු. ලබන සතියේ අපි එතකොට ඊළඟ කාරණේ කතා කරන්නේ උපාදාන පත්‍ය භවෝ කියන පටිච්චසමුප්පාදේ ඊළඟ කොටස. එහෙමනම් අද දවසේ අපි තණ්හා පත්‍ය උපාදානං කියන මේ පාඨය එහෙම නැත්නම් පටිච්චසමුප්පාදයේ ඒ අංගය මුල් කොටගෙන අද දහම් කරුණු සාකච්ඡා කළේ. ඉතින් ගොඩාක් දෙනා මුගක් වැදගත් ප්‍රායෝගික වගේම න්‍යායාත්මකව වැදගත් වෙන ගොඩක් ප්‍රශ්න මතු කළා. ඒවා හැම දිනාටම ප්‍රයෝජනවත් වෙනවා. විවිධ පැති වලින් දහම මතු කරගන්නට ඒවා අපි හැම දිනාටම උපකාර වුණා. එතෙන් මේ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වුණු ප්‍රශ්න අහපු ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටම ප්‍රඥාව අවදි වීම පිණිස මේ කුසලයේ හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න හැම දිනාටම මේ කුසලය මහෝපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හැම දිනාටම දරුවන් සරණයි සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකටත් අධික කාලයක් අපිට ධර්ම දේශනා කළ අපගේ දහම් ගැටළු වලට පිළිතුරු සැපුව ඔබ වහන්සේට මේ කරගත්තා වූ පුණ්‍ය කර්මය සසර දුකින් මිදීම සඳහා හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපසරයි ස්වාමින් වහන්සේ සාදු සාදු සාදු